ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි සෑම දිනාම මේ බිනරපුර පසළොස්වක් පොහොව දවසේ සෝදානම් වන්නේ තවත් ධර්ම දේශනාවක් කාලේ පමණින් ශ්‍රවණය කරන්නට. ඉතින් අද ධර්ම දේශනාව සඳහා අපේ මාතෘකා ස්ථානයේ තබාගත්තේ නම් ධම්මපදයේ සඳහන් වන ගාථාවක්. නමුත් පින්නතුල්ලාට අද අපි දේශනා කරන්නේ ඊට අනුරූපවම සඳහන් වන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සඳහන් වන්නේ සංයුත්ත නිකායේ හතරවෙනි කොටසේ. සූත්‍ර දේශනාවේ නම තමයි අවිජ්ජා පහන සූත්‍රය. පින්නතුනේ දවසක් අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරේ වැඩ ඉන්නකොට එක භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්ස කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ තිබෙන අවිද්‍යාව දුරු වෙලා යන්නේ කොයි ආකාරයෙන් මේ ජීවිතය මේ ජීවිතය අවබෝධ කරනකොටද කොයි ආකාරයෙන් මේ ජීවිතය දකින්නකොටද කියලා ඇහුවා. මොකක්ද ඇහුවේ? කෙනෙකුගේ ජීවිතයේ තියෙන අවිද්‍යාව දුර වෙන්නේ මොන විදිහට හිතනකොටද මොන ආකාරයෙන් අවබෝධ කර ගන්නකොටද කියලා ඇහුවා. එහෙමනම් අපේ අපි හැමදෙනාම දන්නවා අපි හැමෝම මේ දීර්ඝ සංසාරේ මේ විදිහට নানা ආකාරයෙන් සැරිසරන්නේ මේ අවිද්‍යාව නිසා. මේ භික්ෂුන් වහන්සේගේ ප්‍රශ්න අපි හැම දෙනාටම තියෙන ප්‍රශ්නය. අවිද්‍යාව කොහොමද හටගන්නේ කියන එක. ඒ වෙලාවේ අවිද්‍යාව දුරු කරන්නේ කොහොමද කියලා ඇහුවේ. අවිද්‍යාව දුරු කරන්නේ කොහොමද? විද්‍යාව පහල කරගන්නේ කොහොමද කියලයි මේ ස්වාමීන් වහන්සේ ඇහුවේ. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව සංකීර්ණ ක්‍රමයක් නෙවෙයි. සංකීර්ණ දෙයක් නෙවෙයි. ඊටාම කැටි ක්‍රමයක් තමයි තියෙන්නේ කියවා. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඒක තමයි මේ ඇස ඇස අනිත්‍යයි කියලා අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට අවිද්‍යාව දුරු වෙනවා විද්‍යාව පහළ වෙනවා ඇසට ගෝචර වන රූප අනිත්‍ය වශයෙන් තේරුම් ගන්නකොට අවබෝධ කරගන්නකොට අවිද්‍යාව දුරු වෙනවා විද්‍යාව පහළ වෙනවා ඒ වගේම ඇහි විඥානය ඇසේ විඥානය අනිත්‍ය වශයෙන් දකිනකොට අවිද්‍යාව දුර වෙනවා විද්‍යාව පහළ වෙනවා ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශය අනිත්‍ය වශයෙන් දකිනකොට විද්‍යා අවිද්‍යාව දුර වෙනවා විද්‍යාව පහළ වෙනවා ඒ ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මධ්‍යස්ථ වේදනාවක් හෝ මේ වේදනාව අනිත්‍ය වශයෙන් දකිනකොට අනිත්‍ය වශයෙන් තේරුම් ගන්නකොට අවිද්‍යාව දුරු වෙනවා විද්‍යාව පහළ වෙනවා එහෙමනම් බලන්න පින්නතුනි මේක මොන තරම් සරල ක්‍රමයක්ද නේද හැබැයි සරල වුණාට මේකට අවතීර්ණ වෙන්න ටිකක් අමාරුයි ඒකට ප්‍රධානම හේතුව තමයි අපි නුවණින් විමසන්න දන්නේ නැහැ. නුවණින් විමසන්න දන්නේ නැති නිසා මේක සංකීර්ණ වෙලා තියෙනවා. ඒ බොහෝම සරලයි බලපුවහම. දැන් මේ අනිත්‍ය අනිත්‍ය කියන වචනේ දැන් අවිද්‍යා පහන සූත්‍රේ පිටු එකමාරක් විතර සූත්‍රයේ තියෙනවා ඒ සූත්‍රයේ පුරාවටම තියෙන අනිත්‍ය කියන වචනේ. අද සමහර අයට පින්නතේ අනිත්‍ය කියන එක සමහරු කියනවා මේ අනිත්‍ය ගැනම කතා කරනවා. මේක මොන මොස්තේන්තුවක්ද? ඔහොම කියන අවස්ථා තියෙනවා මේ බෞද්ධයෝ පවා. නමුත් බලන්න මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියේ මුලින්ම සඳහන් වෙන මේ අවිද්‍යාව ප්‍රහාණය කරන්න තියෙන එකම ඖෂධය තමයි අනිත්‍ය සංඥාව දැකීම. එහෙමනම් මේ සූත්‍රය අපි බොහොම සැකවින් පින්නතුලට කියන කරුණු ටිකක් හදලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ දිගටම මෙන්න මේ විදිහට දේශනා කරනවා. භික්ෂුව මේ විදිහටම හිතන්න. හැබැයි මේ විදිහට හිතන්න අවශ්‍ය කරන්නේ මොකද්ද? නුවණින් මෙනෙහි කිරීම, යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මානසිකාරය ඇති කරගන්න නම් අර කාලාම සූත්‍රයේ සඳහන් වෙන විදිහට නුවණින් විමසන්න අපි පුරුදු වෙන්නට ඕන. කොහොමද කාලාම සූත්‍රයේ ඒ කාලාමවරු නුවණින් විමසුවේ? මේ කාලාම කියලා කියන්නේ ගමක්නේ. මේ ගමේ හිටපු මිනිස්සු හරිම ඥානවන්තයි. දවසක් මේ කාලාමවරු බුදුරජාණන් වහන්සේ හම්බුණා. හම්බෙලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ ගමට සමහර මතවාදී ආගමික නායකයන් එනවා. ඇවිල්ලා අපට කියනවා මේ ආගම තමයි හරි අනිත් ඒවා ඔක්කොම බොරු. අපිට පැහැදිලි භෝගයක් දෙනවා කියලා. ඊළඟට ඒ අය ගියාම තව කට්ටියක් එනවා. ඒ අය ඇවිල්ලා කියනවා අර ඉස්සෙල්ලා ආගමේ කීපිය ඔක්කොම වරු අපේ ආගම තමයි හරි. මේ දර්ශනය තමයි හරි. එයත් අපිට ඊට වඩා පැහැදිලි බෝගක් දෙනවා. ඊළඟට තව පිරිසක් වෙනවා. ඊය ඇවිල්ලා කියන ඔය දෙගොල්ලොම කියපුවා බොරු. අපි කියන එකයි හරි. හැබැයි භාග්‍යතුන් වහන්සේ අපි මේ එකක්වත් පිළිගන්නේ නැහැ කිව්වා. අපි මේ එකක්වත් බාර ගන්න නැහැ කිව්වා. මොකද අපට මේකේ කෙනා කියන ඔක්කොම මතවාද බාර ගන්න පුළුවන් කමක් නැහැ කියනවා. ඉතින් බලන්න පින්නතුනේ Tamanට පෙන්වන කරුණාව නිසාවත් දෙන තෑගි භෝගි දිහාවත් බලන ඒ කාලාමවරු තීරණය ගත්තේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ බොහෝම හොඳයි සැක කරන්න ඕන අවස්ථාවේ තමයි සැක කරලා තියෙන්නේ. එහෙනම් කාලාමවරුනේ ඔගොල්ලෝ නුවණින් විමසන්න පුරුදු වෙන්න ඕන. කොහොමද නුවණින් විමසන්න බුදුරජාණන් වහන්සේ උගන්වනවා? මන් ලෝභය. ලෝභය කෙනෙකුට යහපත පිණිස පවතිනවද අයහපත පිණිස පවතිනවද? ඕන්න විමසනවා. ත්‍රිලෝභය යහපත පිණිසද අයහපත පිණිසද? අයහපත පිණිස. අයහපත පිණිස කියනකොට බුදුරජාණන් වහන්සේ අහන කොහොමද අයහපත පිණිස කියලා ඔයගොල්ලෝ හිතන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභය අයහපත පිණිස පවතිනවා කියලා කියන්නේ ලෝභය නිසා මිනිස්සු ප්‍රාණඝාත කරනවා. වරකම් කරනවා. කාමයේ වර්ධව හැසිරෙනවා. බොරු කියනවා. කේලාම් කියනවා. ලෝභය නිසා පුදුම විදිහට අනේක වූ පාප අකුසල ධර්ම සිද්ධ කරනවා. එහෙනම් මේකෙන් පැහැදිලි වෙනවා යෝ ලෝභය අයහපත පිණිසයි පවතින්නේ. ඊළඟට අහනවා ද්වේෂය යහපත පිණිසද අයහපත පිණිසද? මේගොල්ලෝ කියනවා අයහපත පිණිස. කොහොමද අයහපත පිණිස කියලා කියන්නේ? ලෝභය නිසා, ද්වේෂය නිසා මිනිසුන් නොවුනොවුන් මරා ගන්නවා. සත්ව ඝාතන කරනවා. නොයෙක් විදිහේ වැරදි වැඩ කරනවා මේ ද්වේෂය නිසා. එහෙමනම් ද්වේෂය කෙනෙකුට අයහපත පිණිසයි පවතින්නේ. අර බලන්න. අපිත් එකපාරම දැන් ලෝභය හොඳ නැහැ, ද්වේෂය හොඳ නැහැ කියලා නිකම්ම බැහැර කරන්නේ නැතුව නෝමනින් විමසන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට මෝහය පිළිබඳවත් අහනවා. ඉතින් මෝහය කියන්නේ තනිකරම මේ මුලාවනේ. ඒකත් අහාපත පිණිසම කියලා මේකට තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභයේ නැතිකම අලෝභය කෙනෙකුට යහපත පිණිසද පවතින යහපත පිණිසද එතකොට මේ කාලාමරු කියනවා ඉතින් ලෝභය නැත්තම් එතන යහපත පිණිස තමයි පවතින්නේ ඔව් බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෝභය නැති වුනහම දන් දෙනවා අන් අයට බොහෝ දෙනාට සලකනවා ඊළඟට බොහෝම කල්පනාවෙන් හොඳින් ජීවත් වෙනවා එහෙනම් අලෝභය කෙනෙකුට අයහපත යහපත පිණිසමයි පවතින්නේ. ද්වේෂය නැතිකමත් යහපත පිණිසමයි පවතින්නේ. අමෝහය ප්‍රඥාවත් යහපත පිණිසමයි පවතින්නේ. මෙහෙම කියනකොටම මේ කාලාමවරු බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඒ උන්වහන්සේ කිව්වේ නෑනේ. කෙලිම මගේ ධර්මය පිළිගන්න මේක තමයි හරි. මේක තමයි විචිත්‍ර ධර්මය කියලා කිව්වේ නෑ. දැන් බලන්න දවසක් අර ආනන්ද මාහිමියන් වහන්සේගෙන් ඌ වගේම ප්‍රශ්නයක් ඇහුවා බ්‍රහ්මණේ. ඒ බ්‍රහ්මණේ ඇහුවේ අනේ මේ ಭಾರತයේ කොතෙන්ටවත් යන්න විදිහක් නැහැ. අපි බුදුන්, අපි රහත්, අපි අවබෝධ කරගත්ත අද වගේ තමයි. එහෙම කියන අයමයි ඉන්නේ. ඉතින් ආනන්දයන් වහන්සේ කොහොමද අපි මේක පිළිගන්නේ? මොකද්ද අපි බාරගන්නේ? ඒ වෙලාවේ ආනන්ද මාහිමියන් වහන්සේ වදාළේ යම් කිසි ධර්මයක් අනුගමනය කරනකොට ජීවිතයට ගලප ගන්නකොට තමන්ගේ තියෙන රාගය, ද්වේෂය, මෝහය අඩු වෙනවා නම් ඒ ධර්මය පිළිගන්න කියලා. බ්‍රාහ්මණය පුදුම විදියට පැහැදුනා. අනේ මේ හාමුදුරු කොච්චර හොඳයිද? අපේ ධර්මය පිළිගන්න කියලා කිව්වේ නෑ. යම් කිසි දෙයක් මෙනෙහි කරනකොට යම් කිසි ධර්මයක් මෙනෙහි කරනකොට මේ විදිහේ අකුසල ධර්ම ප්‍රහීන වෙනවා නම් සී ධර්මයයි පිළිගන්න කිව්වේ. එහෙමනම් පින්නතොනේ මේ අනිත්‍ය සංඥාව තේරුම් ගන්නද නුවණින් විමසීම කියන එක අංකයකට තියෙන්න ඕන. නුවණින් විමසීම නැත්නම් මේ දේශනාව එපා වෙන දේශනාවක් වෙන්න පුළුවන්. ඇයි? මේක තියෙන්නේම අනිත්‍ය. අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය. දැන් පින්නතුන්ලාට ඊතර කොටස ශ්‍රවණය කරනකොට තේරෙයි මේ සූත්‍රයේ තියෙන්නේම අනිත්‍ය පිළිබඳවමයි. ආයතන හය මුල් කරගෙන අනිත්‍ය දකින්න. මම මේට කලින්ම පින්නතොල්ලන්ට කියලා තියෙනවා මේ ආයතන හය මුල් කරගෙන ඒ වගේම ස්පර්ශ විඥාන ඒ වගේම වේදනා මේවා මුල් කරගෙන සද්ධායනාත රූපයෙන් කොලයක් කොළයක ලියලා සද්ධානාස රූපෙන් උදේට හවසට බුදුන් වදිනකොට මේක සද්ධායනා කරා. මුලින් මේ සද්ධායනාවෙන් තමයි අපිට මානසිකාරයට එන්න පහසු. ඒ නිසා අපි දැන් හැමදාම බුදුන් වදිනවානේ බුදුන් වදින වෙලාවට මේක සද්ධායනා කරනවා. දැන් බලන්න මේක තියෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර භික්ෂුන් වහන්සේට භික්ෂුව ඇස අනිත්‍යයි කියලා දකින්න. කන අනිත්‍යයි කියලා දකින්න. නාසය අනිත්‍යයි කියලා දකින්න. දිව අනිත්‍යයි කියලා දකින්න. කය අනිත්‍යයි කියලා දකින්න. ඒ වගේම මනස අනිත්‍යයි කියලා දකින්න. දැන් පින්නතුණ නිකන් හිතලා බලන්න මේ කියපු දේවල් හරිද වැරදිද? දැන් ඔය කියන ආයතන හයක් අපිට තියෙනවා. ඔය ආයතන හය සදාකාලික පවතින ඒවා නෙවෙයි. ඇයි ඔය ආයතන හයම මුල් කරගත්තේ? මේක තමයි පින්නතුනේ අපේ ලෝකය. අපි ජීවත් වෙනවා කියලා කරන්නේ ඇහෙන් රූප බලන එක, කනෙන් ශබ්ද අහන එක, නාසයෙන් ආග්‍රහණය කරන එක, දිවෙන් රස විඳින එක, කයට පහස විඳින එක හිතට අරමුණු ගන්න එක. ඕකනේ අපි කරන්නේ. මෙතන කිසිම කෙනෙකුට නැගිටලා කියන්න බෑ නෑ හාමුදුරුවනේ මං ඊට වඩා දෙයක් කරනවා කියලා කෙනෙකුට කියන්නම බෑ. ඔච්චරයි අපි කරන්නේ. සැප විඳින්නෙත් ඔය හරහා දුක් විඳින්නෙත් ඔය හරහා ඊළඟට කුසල් සිද්ධ වෙන්නෙත් ඔය ආයතන හරහා අකුසල් සිද්ධ වෙන්නෙත් ඔය ආයතන හරහා මේක තමයි සම්පූර්ණයෙන්ම අපේ ලෝකය. මේ හැර වෙන දෙයක් නැහැ. කෙනෙක් සැපක් වින්ද කිව්වත් ඒත් එච්චරයි. දුකක් වින්ද කිව්වත් ඒත් එච්චරයි. මේ ආයතනාරාම තමයි මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඔන්න සත්‍යයනා ස්වරූපයෙන් මේක ලියා ගන්නවා නම් දැන් මතක තියාගත්තම ලියා ගන්න පුළුවන්. ගෙදර ගිහිල්ලා. මේ අසකනාංශයේ දිව ශරීරයේ මනස ඔක්කොම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා ලස්සනට සත්‍යයනා කර. ඊළඟට මේවාට ගෝචර වන දේවල් තියෙනවානේ. ඇහැට ගෝචර වෙන්නේ මොනවද? රූප. රූප අනිත්‍යයි. කනට ගෝචර වෙන්නේ ශබ්ද. ශබ්ද අනිත්‍යයි. නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. නිට්ටයයි අනිත්‍යයි. අනිත්‍යයි. ඊළඟට පින්නතුන දිවට ගෝචර වෙන්නේ රස අනිත්‍යයි. කයට ගෝචර වෙන්නේ පහස අනිත්‍යයි. කොතර පහස අනිත්‍යයි. ඊළඟට මනසට අරමුණෙන් අරමුණු අරමුණු අනිත්‍යයි. දැන් බලන්න මේ බණපදයක් පාසාව මේ වචන ඔක්කොම මේ ඔක්කොම අනිත්‍ය වෙලා යන දේවල්නේ. මනසට ගන්න මේ හැම අරමුණක්ම දැන් අනිත්‍ය වෙලා යනවා. දැන් මට කලින් විජේසින සාමණේරහන්සේ දැන් මේ බණ කිව්ව. දැන් ඒක අනිත් වෙලා ගියා. දැන් මම මේ කියන වචනයක් වචනයක් පාසාම කිව්වට පස්සේ ඒවති ඒකේ මොහොත විතරයි. එහෙමනම් පින්නතොනේ ඔන්න දැන් බාහිර ආයතන හයත් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා සද්ධායනා ස්වરૂපයෙන් මුලින් සද්ධායනා කරනවා. මේක හරින්ම වටිනා දෙයක්. මේක පින්නතොන හොඳට තේරුම් ගන්න ඕන මේ සත්‍යයනාව ටික කාලයක් කරලා බලන්න. තමන්ට හැම දෙයකම තියෙන යථා ස්වභාවය දැනෙන්න ගන්නවා. ඒක ඇති දෙයක්ම නැහැ. මේකේ තියෙන අනිත්‍ය පමණමයි කියන එක තේරෙනවා. ඊළඟට පින්නතුන මේ වික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාරනවා වික්ෂුව ඊළඟට හිතන්න ඕන ඇසේ විඥානය. ඒ කියන්නේ චක්කු විඥානය. ඇසේ විඥානය නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. දැන් බලන්න පින්නතොනේ මේ ඇහෙන් රූපයක් දකින්ද විඥානය ඉපැයි. ඒ විඥානය උපකාර කරගෙන අපි රූපය දකිනකොට ඒ මොහොතේම කනෙන් ශබ්දයක් ඇහෙනවා. මේක හරිම වේගවත්. අර දැන් ගිනි පන්දමක් අර දැන් ඔය පෙරහැර වර්ග වලට කරකවන්නේ දෙපැත්තෙන් විතරයි පන්දම් දෙක තියෙන්නේ. හැබැයි මේ කරකවන කෙනා කරකවනකොට අපිට හිතෙන්නේ ගිනි බෝලයක් තියෙනවා කියලා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ හිතේ ක්‍රියාකාරීත්වය හරිම වේගවත්. අපිට හිතෙන්නේ අපි මේ ආයතන හයෙන්ම එතකොට මේ ආයතන හයෙන්ම අපි එක මොහොතේ මේ දේවල් කරනවා කියලා තමයි අපට පේන්නේ. එක මොහොතේ ඒ කියන්නේ අපි ඇහෙන් රූප දකිනවා කනෙන් ශබ්ද අහනවා දැන් අපි හිතමු උදාහරණයක් ගමුකෝ දැන් අපි ගෙදර ඉන්නකොට රූප වාහනෙන් නරඹනවා රූප වාහනේ නරඹනකොට දැන් ඇහැ ඇහැට රූප වාහනේ පේනවා ටීවී එක ඒකේ ශබ්දත් අපට ඇහෙනවා ඊළඟට පින්න තුනේ ඒ විතරක් නෙවෙයි අපි හොඳ පුටුවක වාඩි වෙලා ඉන්න ස්පර්ශයත් අපට දැනෙනවා. අපි භක්ති ගානක් අතේ තියාගෙන ඉන්නවා නම් දිවටත් ඒ රසය දැනෙනවා. එතකොට බලන්න මනසටත් එක එක අරමුණු වෙනවා. එතකොට ඔයත්තන්ට හිතෙන්නේ මේවා එකපාරම අපේ හිතට දැනෙනවා වගේ නේද? ඇහෙන් රූප දැනෙනවා, සිතට ඊළඟට කනට ශබ්ද ඇහෙනවා, නාසයට ආග්‍රහණයක් දැනෙනවා, දිවට රසයක් දැනෙනවා, කයට පහසක් දැනෙනවා. හිතට අරමුණොත් දැනෙනවා කියලා අපට එක ඒ මොහොතේ සියල්ල එකම මොහොතේ සිද්ධ වෙනවා කියලා තමයි තේරෙන්නේ. නමුත් සිතේ ස්වභාවය පින්නතුල දන්නවා. සිතේ ස්වභාවය තමයි පින්නතුනි එක සිතයි එක අවස්ථාවේ පහළ වෙන්නේ. සිත් දෙකක් එහෙම පහළනවාද? එක සිතක් පහළ වෙලා ඒ සිත නිරුද්ධ වුණාට පස්සේ තමයි අනිත් සිත පහළ වෙන්නේ. එහෙනම් දැන් අපි ඇහෙන් රූපයක් දකිනවා. ඒ දැකලා ඒක නිරුද්ධ වුණාට පස්සේ තමයි අපට කනට ශබ්ද ඇහෙන්නේ. ඊට පස්සේ තමයි නාසයට ආග්‍රහණය වෙන්නේ. ඊළඟට තමයි දිවට රස දැනෙන්නේ. ඊළඟට තමයි කයට පහස දැනෙන්නේ. ඊළඟට තමයි හිතට ආරමුණු දැනෙන්නේ. එතකොට හිතේ වේගය හිතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ මේ ඔක්කොම එකම මොහොතේ පහළ වෙනවා කියලා. එහෙම නෑ. සිතක් නිරුද්ධ වුණාට පස්සේ තමයි තවත් සිතක් පහළ වෙන්නේ. උපදින්නේ. ඉතින් එහෙමනම් බලන්න දැන් අපි මේ විඥාන ගැන හිතනකොට කොච්චර විඥාන අනිත්‍යයිද ඒක හිතාගන්න බෑ. දැන් අපි බාහිරව බලලා කෙනෙකුගේ රූපය දිහා බලලා අනේ ඔයා ඉස්සර කොච්චර ලස්සනයි. දැන් ඔයා කොච්චර වයසට ගිහිල්ලා අනිත්‍ය ස්වභාවය. ඔහොමනේ මිනිස්සු කියන්නේ නේද? ඒකත් අනිත්‍යයක් තමයි. හැබැයි පින්නතුනේ මේ ආයතන හරහා වෙන ක්‍රියාවලිය ගත්තාම අනිත්‍ය ලක්ෂණය පුදුමාකාර වේගකින් සිද්ධ වෙනවා. පුදුමාකාර වේගයකින්. දැන් බලන්න මේ ඇහි පහළ වෙන විඥානය අනිත්‍යයි. කනේ පහළ විස්ත විඥානය අනිත්‍යයි. සෝත විඥානය. ඊළඟට නාසයේ පහළ වෙන විඥානය අනිත්‍යයි. ඊළඟට දිවේ පහළ වෙන සිත අනිත්‍යයි. කයේ පහළ වෙන සිත අනිත්‍යයි. මනසේ පහළ වෙන විඥානය අනිත්‍යයි. ඕන දැන් අර බිත්තුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පහදනවා අවිද්‍යාව ප්‍රහාණය කරන්න ඕන නම් මෙන්න මේ ටික හිතන්න. එහෙනම් පින්නතොල්ලා හිතන්න ඕන එදා භාග්‍යතුන් වහන්සේ අපිටත් එක්කයි මේ ධර්මයේ දේශනා කළේ. අපිත් හිතන්න ඕන මෙහෙම. දැන් ওই විදිහට සමහර අයට කියන්න ගියාම දැන් පහුගිය දවසක කෙනෙක් විපස්සනාව ගැන අහනකොට මම ඔහොම කිව්වා. කියනකොට කියනවා ස්වාමීන් වහන්සේ තරහ වෙන්න එපා. පොතේ තියෙන ඒවා නෙවෙයි ඕන. අවබෝධයෙන් ඕන කියලා තමයි කියන්නේ. එතකොට පින්නතුනේ ඔය මොනවා හරි දැන් භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනාව අවිද්‍යාව ප්‍රහාණය කරන්න ගන්න නැතුව ඊට පස්සේ කෙනෙකුට ඇතිවෙච්ච දේවල් අපි ජීවිතයට ගලප ගන්න යනවා නම් අපිට අවිද්‍යාව ප්‍රහාණය කරන්න පුළුවන් බෑ ඒ නිසා අවිද්‍යාව ප්‍රහාණය කරන්න නම් භාග්‍යතුන් වහන්සේලා මේ දේශනා කළේ පින්නතනේ අපිටත් එක්ක එහෙනම් අපි හිතන්න ඕනේ භාගතුන් වහන්සේ මේ දේශනාවන් කරලා තියෙන්නේ ඒ විත්තුන් වහන්සේට විතරක්ම නෙවෙයි උන්වහන්සේ දැක්කා. අවුරුදු 5000ක් කල් යනකල් මගේ මේ ශාසනයෙන් වැඩ ගන්න පිරිසක් ඉන්නවා. ඒ අය පිණිස තමයි භාගතුන් වහන්සේ ධර්ම දේශනා කළේ. එහෙමනම් පින්නතුල්ලා අනිවාර්යයෙන්ම මේ ක්‍රමේ තමන්ගේ ජීවිතයට ගලප ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ අයගේ සිරිතක් තියෙනවා මොනවා හරි දෙයක් අමුතු විදිහට සංකීර්ණ වෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රඥා පිරුණු දේශනා කළා නෑනේ. ඒක හොඳට තේරෙනවා. සූත්‍ර පිටකෙහිම කියවනකොට හරිම සරලයි. ඕනම කෙනෙකුට ජීවිතයට ගලප ගන්න පුළුවන් දේශනාවක් තමයි උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ. හැබැයි අමුතු දෙයක් වෙලා නිකන් අමුතු දෙයක් ඕන මේ අයට ඒක ජීවිතයට ගලප ගන්න. ඒක තමයි ඒක ස්වභාවය. එහෙම දෙයක් නැහැ. දැන් පින්නතුල්ලාට අවිද්‍යාව ප්‍රහාණය කරන්න ඕන නම් ඔන්න දැන් විඥානහය එකින් එකට එකින් එකට අනිත්‍යයි කියලා දකිනවා. ඊළඟට පින්නතුනේ මේ පොන්දනාගේ එකතුවට කියන්නේ මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. අර භික්ෂුවට කියනවා එහෙනම් ස්පර්ශය අනිත්‍යයි කියලා දකින්න. ස්පර්ශ හයකුත් තියෙනවානේ. ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. ඉතින් මේක අනිත්‍ය වෙන්නේ නැති වෙන්න විදිහක් නැහැනේ. මේක උපමාවකින් කියනවා නම් ගහත් අනිත්‍ය නම් ගහේ කඳත් අනිත්‍ය නම් කොළත් අනිත්‍ය නම් අප විතිත් අනිත්‍ය නම් ගහෙන් ලැබෙන සෙවණ නිට්ටය වෙන්න විදිහක් නැහැ නේද? අන්න ඒ වගේ තමයි දැන් මේ තුන් දෙනාගේ එකතුවනේ දැන් තියෙන්නේ. ඇහැ ඇහැයි රූපයයි සිතයි ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි සිතං සිතයි කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි සිතයි නාසයේ ස්පර්ශය. දිවයි රසයයි හිතයි දිවේ ස්පර්ශය. කයයි පහසයි සිතයි කයේ ස්පර්ශය. මනසයි අරමුණුයි විඥානයයි මනසේ ස්පර්ශය. එතකොට පින්නතර දැන් පින්නතරට තේරෙනවා ඔය කියපු තුනම එකින් එකට ගත්තොත් අනිත්‍යයි. තුන් දෙනා එකතු වුණා කියලා නිත්‍යක් හැදෙනවද? නෑ. ඒකට හොඳම උපමාව තමයි දැන් අපි කිව්වේ. ඊළඟට අපිට තව උපමාවක් ගන්න පුළුවන්. පහනත් අනිත්‍ය නම්, තෙලුත් අනිත්‍ය නම්, වැටියත් අනිත්‍ය නම්, සිලත් අනිත්‍ය නම් ආලෝකේ විතරක් නිට්ටය වෙනවද? ආලෝකේ නිට්ටය වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ ස්පර්ශ හයත් අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ අර භික්ෂුවට පුරුදු කරන්න කියනවා. පස්සපච්චය වේදනා. ඊළඟට පින්න තුනේ ස්පර්ශය නිසා මොකද ඇති වෙන්නේ? වේදනාව ඇති වෙනවා. එහෙනම් දැන් බලන්න ඇහැ මුල් කරගෙන අපේ පින්නතුලක් ඔච්චර සැප වේදනාවක් ඉඳලා ඇද්ද? තමන්ගේ දරුවෙක් කුංචි කාලේ hina වෙනකොට අම්මේ තාත්තේ කියලා කතා කරනකොට ඒක දිහා බලලා පුදුම විදිහට සතුට වෙන්න ඇති. සැප වේදනා එකින් එකට කියන්න ඕන නෑ. තමන් ප්‍රිය කරන ආස්වාද ජනක දේවල් දැක්කහම ඔය ඇහැ මුල් කරගෙන සැප වේදනාවක් නැදලා තියෙනවා. ඒවා දැන් නෑ නිව ස්ථිර නෑ. ඊළඟට බලන්න ඔය ඇහැ මුල් කරගෙන දුක් වේදනා කොච්චර විඳලා තියෙනවද? තමන් අකමැති පුද්ගලයෝ. ඒ වගේම නොයෙක් තුවාල බල්ලෝ වගේ සත්තු කුණු වෙලා ඉන්නවා දැකලා නොයෙක් jiguccha ජනක නැත්නම් අප්‍රියා ජනක දේවල් දැකලා අපි කොච්චර පින්නතුනේ දුක් විඳලා තියෙනවද මේ ඇහැ නිසා එහෙනම් දුක් වේදනාව අනන්තයි අපරිමාණයි මේවා ඉතින් දෛනිකවම සිද්ධ වෙනවා ඉතින් අපි හිතන්නේ නැති නිසා නුවණින් විමසීමක් නැති නිසා මේක තමයි ජීවිතය කියලා ඔහේ යනවා නැත්තම් ඉතින් හැමදාම ඔය විඳින්න විඳිනවාමයි ඊළඟට බලන්න මේ ඇහැ නිසා මධ්‍යස්ත වේදනා. දැන් දුකක් නැහැ, සැපක් නැහැ. ඔහේ පිටියක් වගේ දිහා බලා ඉන්නකොට නේද? ඉතින් මොකොත් එහෙම ගාණක් නැහැ, සැපේකුත් නැහැ, දුකේ දුකකුත් නැහැ මධ්‍යස්ත වේදනා. දැන් තමන්ගේ ගෙදර තියෙන හැමදාම දකින්න දේවල් ටික දකිනකොට 아무තු සැපේකුත් නැහැ, 아무තු දුකකුත් නැහැ මධ්‍යස්ත වේදනා. එතකොට බලන්න මේ විඳින වේදනාවන් සියල්ලම අනිත්‍යයි. කන මොල් වෙලා විඳින්නේ නැත්නම් වේදනාව. වේදනාවම තමයි විඳින්නේ. කන මොල් වෙලා සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනාව විඳිනවා. එතකොට බලන්න පින්නතුනේ මේ වේදනා සියල්ලම අනිත්‍යයි. එතකොට දැන් අපි කොහොමද පුරුදු වෙන්න ඕන? වේදනා සියල්ලම අනිත්‍ය වශයෙන් දකින්නට අපි පුරුදු වෙන්නට ඕන. ඊළඟට පින්නතුනේ ඔය ආයතන 6 මුල් කරගෙන ඔය විදිහට වේදනාවන් ස්පර්ශ 6 මුල් කරගෙන වේදනාවන් ඇති වෙනවා. ඇහැ මුල් කරගෙන සැප දුක් උපේක්ෂා, කන මුල් කරගෙන සැප දුක් උපේක්ෂා, නාසය මුල් කරගෙන සැප දුක් උපේක්ෂා, දිව මුල් කරගෙන සැප දුක් උපේක්ෂා, කය මුල් කරගෙන සැප දුක් උපේක්ෂා, මනස මුල් කරගෙන සැප දුක් උපේක්ෂා. එතකොට මෙන්න මේ වේදනාවන් අනිත්‍යයි කියලා දකින්න ඕන. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට දකිනකොට අර භික්ෂුන් වහන්සේට වදාරනවා භික්ෂුව අවිද්‍යාව ප්‍රහාණය වෙලා යනවා. ඔච්චරයි බුද්ධ දේශනාව. මේ අවිද්‍යා පහන සූත්‍රයේ බුද්ධ දේශනාව ඔච්චරයි. එහෙනම් අපේ පින්නතුල මේක ලියාගන්න ලියාගන්න කියන්නේ දැන් ලියාගන්න යන්න ඕන නෑ. මේක බොහොම පහසුයිනේ. මේ ආයතන හය මුල් කරගෙන ආයතන හය අසකන නාසය දිව ශරීරය මනස එකින් එකට අරගෙන අනිත්‍යයි. ඒක ලස්සනට සත්‍යයනා කරනවා. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි. ඇහැට ගෝචර වන රූප අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, ගන්ධ අනිත්‍යයි. ඇහැට නම් රූප අනිත්‍ය වශයෙන් කියන්න ඕනේ. නේද? කන කනට ගෝචර වන ශබ්ද අනිත්‍යයි. ওই විදිහට ඒ ආයතන වලට ගෝචර වන ඒ බාහිර ආයතන අනිත්‍ය වශයෙන් සත්‍යයනා කරනවා. මොකද මම මේ සත්‍යයනාව කියන්නේ සත්‍යයනාවක් නිවන් දොරටුවක්. එකපාරම මානසිකාර කරන්න ගියාම මොක ටිකක් අමතක වෙන්නත් පුළුවන්. මොකද මේකට හොඳ සමාධියක් ඕන කරනවනේ විපස්සනා සමාධියක් හරියි ඊළඟට සමත සමාධියක් හරි වහන කරනවා. නීවරණ වලින් හිත ග්‍රහණය කරගත්ත කෙනෙකුට හිත පුරවගත්ත කෙනෙකුට පින්නතුනේ මේක නියම විදිහට කරන්න පුළුවන් කමක් නැහැ. සත්‍යයනාව කියන එක ටික දවසක් කරගෙන යනකොට අපට හොඳට මේක ජීවිතයට ගලපගන්න අවස්ථාව ලැබෙනවා. ඔය විදිහට දැන් දැන් ඔය කියපු පිළිවෙල මතකයි ඊළඟට විඥාන හයත් අනිත්‍ය වශයෙන් සත්‍යයනා කරනවා. ඊළඟට ස්පර්ශය ඊළඟට වේදනාය පින්නතුන ඔය ශ්‍රද්ධානාව කරනවා කියලා කියන්නේ ඒක ලොකු කුසල් සිත් පහළ වෙන ඒ වගේම අවිද්‍යාව ප්‍රහාණය කරලා විද්‍යාව පහළ කරගන්න ලොකු උපකාරයක් වෙන ශ්‍රද්ධායනා භාවනාවක් වෙනවා. එහෙමනම් පින්නතුනේ මේ ටික අපි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන. එතකොට මේ අනිත්‍ය සංඥාව කියන එක ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ සංඥාව ලෝකයේ තියෙන ලොකුම කුසලය. භාගතුන් වහන්සේ වදාළ ඉහළම කුසලයේ හැටියට දේශනා කළේ මේ අනිත්‍ය සංඥාව. උන්වහන්සේ මේ ලෝකයේ නොයෙක් විදිහේ අපට කුසල ධර්මයන් ආමිත කුසල ධර්ම ප්‍රතිපත්ති මේ කුසල ධර්ම නොයෙක් විදිහට දේශනා කළා කියනවා. අන්තිමට උන්වහන්සේ දේශනා කළේ අනිත්‍ය සංඥාව තරම් කුසලයක් මගේ ශ්‍රාවකයාට තවත් නැහැ. එහෙමනම් ඇයි අපි මේ දේවල් වලින් ප්‍රයෝජන ගන්න නැත්තේ? අපි අනිවාර්යයෙන්ම මේ දේවල් වලින් පින්නතුනේ ප්‍රයෝජන ගන්නට ඕන. එක මොහොතක් අනිත්‍ය සංඥා වඩනවා නම් ඒ කුසලයට සමකරන්න කුසලයක් මේ තුන් ලෝක ධාතුවේ නැහැ. එහෙමනම් මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට දැන් ආයතන 6 වගේම පංචස්කන්ධය මුල් කරගෙනත් අපිට අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන්. රූප වේදනා සංඥා සංකාර විඥාන ඉතින් මේවා හොඳට පිළිතුර අහලා තියෙනවා. ඉතින් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේවා අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන් මේ රූපය ගත්තාම එහෙන් පිටින්ම අනිත්‍ය වෙලා යන එකක්. එහෙමනම් ඒක අනිත්‍ය වශයෙන් දකින්න රූප කියලා කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයකටනේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දෙයකටනේ. එහෙමනම් මේ ඇත්ත ස්වභාවය ඇත්ත වශයෙන් දකින්නයි තියෙන්නේ. 아무තු විකෘතියක් ඇත්ත වශයෙන් දකින්න නෑ. ප්‍රකෘති දේ ප්‍රකෘති හැටියටම දකින්නයි පින්නතුලාට මේ උගන්වන්නේ. ඊළඟට විඳින වේදනා වේදනා ස්කන්ධය වේදනා ස්කන්ධයත් ඒ විදිහටම දකිනවා. හඳුනා ගන්න දේවලුත් ඒ විදිහටම සංඥා ස්කන්ධේ. ඊළඟට පින්නතින සංස්කාර ඔය හිතන පතන කියන කරන හැම දෙයක්ම ඉතින් අනිත් වෙලා යනවනේ. ඊළඟට පින්නතුන විඥානය කියනක කොහොමත් අනිත්‍යයි. එහෙමනම් මේ පංචස්කන්ධ වශයෙන් අපට මේක දිනු කරන්න පුළුවන්. ඊළඟට බලන්න දැන් උ නන්දකෝ ආද වැනි සූත්‍රවල භික්ෂුණීන් වහන්සේලා දහසක් එක මොහොතේ රහත් වෙලා තියෙනවා. මේ තුන මේ කියපු මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරලා නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන්ට අවවාද දෙන භික්ෂූන්ගෙන් අග්‍රථානාන්තරය ලැබුවේ මේ අනිත්‍ය සංඥාවෙන් බණ කියලා. එතකොට දැන් මේක පින්නතුනේ සාමාන්‍යයෙන් කෙනෙකුට ප්‍රියමනාප වෙන්නේ නැහැ. ඇයි අපි නිත්‍ය සංඥාවම සසර පුරා පුරුදු කරලා අනිත්‍ය ගැන කියනකොට කේන්ති යනවා. ඒක තමයි ස්වභාවය. අර තියෙනවනේ දුප්පන්නස්ස ඒ කියන්නේ දුප්‍රාඥයත් එක්ක මේ ප්‍රාඥ කතා කියන එක දුෂ්කර කතාවක් කියන. අසද්ධාව තියෙන කෙනෙකුට ශ්‍රද්ධාව නැති කෙනෙකුට ශ්‍රද්ධාව ගැන කියන්නේ කිව්වොත් බුදුරජාණන් වහන්සේ ගැන කියන්නේ කිව්වොත් කියන්නේ නැහැ. මේ මොනවා කියනවද දන්නේ මේ පැන නොකන බලාගෙන බණ කියනවා මේ උත්සවයකට ඇවිල්ලා ඉන්නේ. ওই මිනිස්සයා ළඟට කිට්ටු වෙන්න එපා ඔය මනේ සැපේ තියෙන බණ. කොහොම කියන්නේ නැද්ද? කියනවා අර ඒ මොකද? එයා ඒ ශ්‍රද්ධාවට එන්න කැමති නැහැ. ඒ අසද්ධාවන තියෙන්නේ. දුස්සීලය කවදාවත් කැමති නම් සීලවන්තයෙක් සීලවන්තයෙක් කතා කරන්නේ. ඊළඟට තද මසුරු කෙනා ත්‍යාගය ගැන කතා කරන්න කැමති නැහැ. ඒ වගේම පින්නතුනේ ඒ වගේ තමයි දුෂ්ප්‍රාඥයා මේ ප්‍රඥාවන්ත කතාවක් දැන් දුෂ්ප්‍රාඥයා හිතන්නේ නිට්ටයයි. ඇහැ නිට්ටයයි. මේවා සදාකාලිකයි කියලා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඇහැ අනිත්‍යයි කියනකොට කේන්ති යන්නේ නැද්ද? කේන්ති යනවා. ඉතින් එහෙමනම් පින්නතුනි අපි මේ නিত্য සංඥාවම සසර පුරා පුරුදු කරලා තියෙන නිසා තමයි අපිට අනිත්‍ය සංඥාව ඒ තරම් අල්ලන්නේ නැත්තේ. හැබැයි පින්නතුනි අපි මේ ජීවිතේ බුද්ධ ශාසනයක් ලැබිච්ච මේ මොහොතේ මේවා ඒකාන්තයෙන් අපේ ජීවිතයට ගලප ගන්න ඕන. ඊළඟට මේ පින්නතුල හොඳට පරිශීලනය කරන සූත්‍රයක් නේ. ආදිත්ත පරයාය සූත්‍රය. බලන්න ආදිත්ත පරයාය සූත්‍රය කියවනකොට කොච්චර අපේ ජීවිතවලට අනතුරක් තියෙනවද? ඒ අනතුර සම්පූර්ණයෙන් නැතිලා තින්නේ මේ ආයතන හරහා. ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයට ආස්වාද ජනක වේ රූපේ ගැන ගැන මනෝලෝකෙක ඉන්න වෙලාවක හිත හිතා ඉන්න වෙලාවක අපි මරණයටපත් වුණොත් දෙලින්ම දුකතිය කියනවා. ඉතින් එහෙමනම් එතන දුගන්නන්නේ මේ ඇස අනිත්‍ය වශයෙන් දකින කෙනාට රූපය අනිත්‍ය වශයෙන් දකින කෙනාට විඥානය අනිත්‍ය වශයෙන් දකින කෙනාට ස්පර්ශය අනිත්‍ය වශයෙන් දකින කෙනාට ඒ වේදනාව අනිත්‍ය වශයෙන් දකින කෙනාට ඒකාන්තයෙන්ම නිවන සාක්ෂාත් කරගන්න පවා උපකාර වෙනවා මේක හරියට දෙපැත්ත වගේ එක පැත්තක් කෙලින්ම නිරයට අනිත් පැත්ත දිනනකොට කෙලින්ම නිවනට. එහෙමනම් පින්නතුනි අවිජ්ජාපහාන සූත්‍රය ජීවිතයට ගලප ගන්න ඕන. ඉතින් වන්දනා කරනකොට පින්නතුල මේක සිංහලෙන් ලියාගෙන සත්‍යයනාව දිගට කරන්න. එතකොට ටික දවසක් යනකොට ටික කාලයක් යනකොට මානසිකාර කරන්ඩ හොඳට පින්නතුල්ලාට අවස්ථාව ලැබෙනවා. ඒ පුරුද්ද ඇති වෙනවා. එහෙමනම් පින්වත් හැම දිනාටම අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්ට මේ දේශනාවත් අත්වැණක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති